This the second part of the talk, you listened before. The long talk was split for the convenience of listening. ඔගොල්ලෝ පැත්තකට ගියාමත් දැකපු කෙනා හෝ දේ අන්න අතන තියනවා කියලා නිමිත්ත හිතෙනවා. ආපහු යන්න පුළුවන් තියෙන දවසේ. සද්දයක් තුනත් එහෙමයි. අන්න අතන තියනවා කියලා යන්න පුළුවන්. ඊගවට අපි ගඳ සුවඳක් බලන්න ගියොත් ලෝකයා මෙන්න මෙතන මහ කුණු ගඳක් තියෙනවා. අන්න අතනම් හරි පිච්ච මල් සුවඳ තියෙනවා කියලා බාහිරින් තමයි සුවඳවල දකින්නේ. නමුත් ආර්ය ශ්‍රාවකයා දකින්නේ මොකක්ද? නාසයේ ගන්ධයේ ගැටලා ගන්ධයේ නාසයේ ගැටිලා ඊට අනුව ගහන විඥානේ ඉපදිලා මට දැනෙනවා. මට දැනෙන දෙයට කුණු ගඳයි පිච්ච මල් සුවඳයි කියලා කිව්වා. වෙන දේ වෙන ගන්ධයක් කෙනෙකුට අර ගන්ධෙට මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. අන්න අතන තියනවා කියන එකක් හිටින්නේ නැහැ. ඊගාවට ලෝකේ කෙනා දිව පරිහරණය කරන්න ගියොත් පරිහරණය කරන්නේ බාහිර රසමයි. මේක අම්මෝ කටේ තියන්න බෑ අඹු ගොරක වගේ. මේක හරිය පැණි රහයි. ඈ අම්මෝ මේ කරවිල තිත්ත කියලා දික් කරන්නේ බාහිරයටම තමයි. නේ? මේකව හරි තිත්තයි කියලා කරවිල වලට අත දික් කරයි. ඊගාවට අම්මෝ මේකනම් පුදුම ඇඹුල් කියලා ගොරක ගෙඩියකට අත දික් කරා. මේක හරි රහයි අප්පා කේ කැලකට අත දික් කරා. එහෙමනේ. නමුත් සුතත හරි ශ්‍රාවකේ දන්නවා කොහොමද රස එන්නේ කියලා. දිව රස රූපයේ දිවට ගැටලා දිව රස රූපයට ගැටලා ජීවහ විඥානේ ඊගත ඊට අනුගත වේදිලා මට දැනෙනවා දැනෙන එක අපෝ ඒ කැඹුරහයි මට දැනෙනවා ඒක තිත්තයි මට දැනෙනවා දැනෙන එකට තිත්තයි ලුණු රසයි අඹුල් රසයි පෙන් රසයි කිව්වා දැනෙන දැනෙන එකට වෙන රසක් ගන්නකොට අර තිත්ත රස කොහෙවත් නැහැ. එයාට මෙහි තිත්ත රස අඹුල් රස ගැන නිමිති හිටින්නේ නැහැ. හොඳට බලන්න ඕගොල්ලන්ට දැනෙන දැනෙන දේවල් තිත්ත රසයි ලුණු රසයි අඹුල් රසයි කියලා තියෙනවද? ඇත්තම. නැත්තම් දැහැර තියෙන අර කරවිල ගෙඩිය තිත්තයි කියලා ඒකේ රස කොහොමද දන්නේ මම? දැන් අපි අත දික් කරන්නේ මේ ගොරකව වගේ මේ මේක හරි තිත්තයි ඇඹුල් කීකියා මේ බාහිර බඩු මුට්ටුවටනේ. එතකොට බලන්න අපි ගාවට අපිට දැනෙන රසය රසයට අපි නම් කළා තියෙනවා නමුත් ලෝකයා ඒක දකින්නේ ලෝකයා දකින්නේ රස බහැර නේ ඔක තමයි වරද මේ ආයතන හයේම තියෙන දෝෂේ ඒ කියන්නේ අපි මේ දර්ශනයෙන් පෙන්වුවේ මෙහෙම ඇහෙන් යමක් දකිනකොට වෙනද වගේ රූපේ කියලා බලන්න එපා කිව්වා. රූපේ කියලා බැලුවා නම් විඥාණය පීතිය වෙනවා. විඥාණයට උපය. ඒ රූපය විඳ විඳිනවා නම් ඒ රූපය හඳුනනවා නම් රූපයට හිතනවා නම් ඒ විඥාණයට උපය. විඥානේ පිහිටලා. ගති ආගති තියෙනවා තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ රූපය බලනකොට රූපයක් පෙනෙන්නේ කොහොමද කියලා ස්කන්ධයන්ගේ උදේ බලන්න. ස්කන්ධයන්ගේ උදේ බලන්න ගියාම වෙන්නේ අපිට පෙනෙන කමක් ඇති වෙනවා කියන එක පෙන්නනවා. ඇහැ කන බොන ආහාරයෙන් හැදුණු ඇහැට රූපයක් ගැටෙනවා. ඇහත් රූපයක් දෙන්න තියෙන තැන චක්කු විඥානය උපදිනවා. තුන් දෙනාගේ එකතු වෙන ස්පර්ශය කියනවා. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් ලැබෙනවා. නාම රූප දෙක නිසා පෙනෙනවා කියලා බලනකොට බහැරින්දන් තමන්ගේ පැත්තට දර්ශනයක් ඇවිල්ලා තියෙනවා. එයාට මේ රූපේ කියලා බහැරට යන්න බෑ. ඒ නාම රූප දෙක ස්කන්ධක විදිය බලනකොට මේ තමන්ට පේනවා කියලා දකින කෙනාට බහැර රූපේ කියලා පෙනෙනකම අතහැරෙනවා. රූපයක් විඳිනකම රූපයක් හඳුනනකම රූපයක රූපයකට හිතන්න පුළුවන්කම හිතනවද නෑ විඥානයේ හිතන්නේ එතකොට ඒකෙදි කියනවා ඒකයි බුදුරජාණන් වහන්සේ බාහිය දාරු චිරිතරුන් වහන්සේට දේශනා කළේ බාහිය ඔබට දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං දිත්‍ති සුත මුත විඤ්ඤාත කියන මේ ටික දැකීම දැකීමක් ඇහිම ඇහිමක් වුණොත් එකල්ලි ඔබේ අරමුණ එක නැහැ අරමුණ ඔබ එක්කත් නැහැ එකල්ලි ඔබ මෙලොවට අයිතිත් නැහැ ඔබ පරලොවට අයිතිත් නැහැ මෙලොව පරලොව දෙයතර අයිතිත් නැහැ කිව්වා මේ ලෝකෙට අයිති වුණා නම් අයිති වෙන්නේ මොකද්ද රූපයක් පරිහරණය කරන වේදනාවක් සංඥාවක් සංකාරයක් පරිහරණය කරන කෙනා මේ ලෝකෙට අයිති එහෙනම් පරලෝකේ කෙනෙක් ආයිති නම් පරලෝකෙ පිළිබඳ පවතින රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ සංකාරයක් පරිහරණය කරන්න වෙනවා. දැන් මේ ditthi sutamuta විඤ්ඤාත කියන පැවැත්ම තුල ඔය රූප වේදනා සංඥා සංකාර කියන ධර්මතා ටික යෙදිලා වැය වෙලා හැදෙන ඵලයක් නම් ඵලයේ තුල අර හේතු තියෙනවද? තේක බොන කෙනා සීනි ගුරුතේ කුල ටික තමයි පරිහරණය කරන්නේ. තේක බොනවා කියලා එතෙන්ට යෙදිලා වැයවිලා තියෙන සීනි ටික තේ කුල ටික උණු වතුර ටික තමයි පරිහරණය කරන්නේ. ඒ වුණාට සීනි තේ කුල උණු වතුර ටිකේ ගෑවිලාවක් තියනවාද? ඒ ගැන සංඥාවක්වත් තියනවාද? නැහැ. ඒ වගේ මේ පෙනෙනවා ඇහෙනවා කියන ටිකේ පරිහරණය කරනකොට මෙතන ඇහැ රූප චක්කු විඥාන කියන ටික තමයි පරිහරණය කරන්නේ. ඒ වුණාට තණ්හාව ඇති වෙන පලාතකවත් නැහැ. මේ මම කතා කරන ටික ගොඩාක් ගැඹුරුයි. ඒ කියන්නේ අපි ඍජුවම මෙහෙම කළ රූපයක් බැලුවොත් ඒ රූපේ විඳින්න ගියොත් රූපය හඳුනන්න ගියොත් රූපේ හිතන්න ගියොත් අද මේ තණ්හාව ඇති වෙච්ච කම තියෙනවනම් නූපන් තණ්හාව තව වැඩි වෙනවා උපන්න තණ්හා උපන්න තණ්හාව වැඩි වෙනවා මේ මේ මේ මේ වැඩි වෙනවා නූපන් තණ්හාව උපදිනවා එහෙනම් මේ ඇහැ රූපයේ ගැටිලා මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන්ද කියන්නේ එතකොට Tamanට පේනවා කියලා මේ දර්ශනයේ හිත තියෙනකොට රූපය කියලා අපිට අහුවෙන්නේ නැති වුණොත් රූපාරභය අපි ගාව පැවතුණු තණ්හාවක් තියෙනවා ඒක ටික ටික ටික දිය වෙනවා. අලුතෙන් තණ්හාව ඇති වෙන්නේ. හොඳට බලන්න අපි කිව්වා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියන තණ්හාවල් ඔක්කොම ඇති වුණා නම් ඇති උනේ රූප අහු වෙන මනසකටද නැති මනසකටද? රූප අහු වෙන මනසකට. හොඳයි. ඒ ඇහැ රූප චක්කු විඥාන කියන ටික යටට දාලා නැත්තම් දිය වෙලා වැය වෙලා පේනවා කියන සිද්ධියක් යනකොට පේනවා කියන එක ගනුදෙනු කරන කෙනාට රුපියක් අහු වෙනවද? අහු වෙන්නේ එහෙනම් එයාට අර ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිලමුදල් කියන නිමිති එක්ක තියෙන තණ්හාව උපදින්න පවතින්න පුළුවන්ද? උපදින්න පවතින්න බෑ. එතකොට එයා මේ දර්ශනයෙන් කරන්නේ මොකක්ද? මේ ස්කන්ධයන්ගේ උදේවය බලනවා කියන එකෙන් මේ තණ්හාව කියන එක පවතින්න බැරි වෙන විදිහටයි මේ කළා කියන්නේ. මේ මොකද මෙහෙම රූපේ කියලා බැලුවාම සද්දේ කියලා බැලුවාම අන්නර කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන තණ්හාවක් තියෙනවා නම් නූපන් තණ්හා උපදින උපන් තණ්හා වැඩෙනවා මේ ආර්ය ශ්‍රාංග මාර්ගය වඩන්න ගත්තෙම මොකටද තණ්හාව නැතිකල දුක නැති වෙනවා කියලා දැක්කනේ තණ්හාව නැති වෙන්නයි මේ විදිහට බලන්නේ මේ විදිහට බලනකොට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා ඇති වෙච්ච තණ්හාවක් තියෙනවනම් ටික ටික ටික ටික ගෙවෙනවා. අලුතෙන් නැවත ඒ වගේ නිමිති වලට තණ්හාව එන්නේ නැහැ. මේ තණ්හාව නැතිකරන්නයි මේ වගේ මාර්ගයක් ඕනේ උනේ. මොකද වෙනද තණ්හාව ඇති වෙච්ච විදිහට ඇහින් රූප බල බල ඉඳලා අනේ ඉතින් මේවා කැඩෙනවා නේද අනිත්‍යයි නේද කියලා හිතුවා කියලා තණ්හාව නැති වෙන්නේ නැහැ. තණ්හා අනුශය කියන එක හිටිනවාමයි. ඒ හින්දා තණ්හාව කියන එක ඇති වෙන්න පුළුවන්. තණ්හාව කියනක උපදින්න පුළුවන්. ඒ හේතුවම අයින් කරනවා. මොකද යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් තණ්හාව උපදින්නේහි පවතින්නේහිනේ. මොකද්ද? ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි, රූප ලෝකේ ප්‍රියයි මధుරයි, චක්කු විඤ්ඤාණ ලෝකේ ප්‍රියයි මధుරයි තණ්හාව උපදින්නේ එහි පවතින්නේහි. එතකොට තණ්හාව උපදින්න පවතින්න පුළුවන් ඒව ඇසුරු කර කර ඉඳලා තණ්හාව නැති කරන්න පුළුවන්ද? බෑ. ඒ හින්දා ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොකද්ද? ලෝකෝත්තරයි. ලෝකෙ කිසි දෙයක් අහු වෙන්න බැරි විදිහ නෝනක් පවත්නවා. ඇහැ ලෝකේ රූපේ ලෝකේ චක්කු විඥානේ ලෝකේ. දැන් ඒ ටික යෙදිලා අපිට මට පෙනෙන දේ එක මං ගනුදෙනු කරනවා කියන තැනකට එනකොට අන්න අර ඇහැ රූප චක්කු විඥාන කියන ටික අහුවෙන්නේ. එතකොට මෙතන තියෙන දේ තමයි මේ දර්ශනය බම්බයක් වමන ශරීරය තුලින් ලෝකෙම දකිනවා. මට පෙනෙන ඇහෙන දේ මං විඳලා තියෙනවා. ධර්මය නොදන්නා කෙනා බහැර ලෝකේ තියෙන දේවල් විඳලා තියෙනවා. බහැර තියෙන රූප විඳින්නේ රූප දකින්න රූප විඳලා තියෙනවා. ශබ්ද අහමින් ශබ්ද විඳලා තියෙනවා. ගඳ සුවඳ ආග්‍රහණය කරමින් ඕවා විඳලා තියෙනවා. දැන් මේ ස්කන්ධයන්ගේ උදේවැය හරහා ගේනවා අපිට මෙහෙම මට පෙනෙනවා මට ඇහෙනවා මට දැනෙනවා මට පෙනෙන ඇහෙන දේ මං විඳලා තියෙනවා. තිබුවාම ආපහු බහැර ලෝකෙක ඉතුරු වෙන්නේ නැහැ. බහැරකට යන්නේ නැහැ. එතකොට 1000ක් එක්ක හිටියත් එයා ඉන්නේ තනියම වෙනවා. 1000ක් එක්ක හිටියත් එයා ඉන්නේ තනියම වෙන ශුන්්‍යතාවයක්. එයා කියන වචන කිව්වට තමන් යන ගමියටවත් යන්නේ නැහැ. ditthi sutta mutta කියන ධර්මතා ටිකක් විතරයි. ඒ කියන්නේ මට පේනවා ඇහෙනවා කියලා මේ කතා කළාට මම කියලා කෙනෙක් ඉන්නවා එයාට පේනවා එහෙම එකක් නැහැ. දිට්ඨි සුත මුත විඤ්ඤාත කියන ධර්මතාවත් එක විතරයි තියෙන්නේ. ආපහු ආධ්‍යාත්මික වෛර වෙන කතාවක් නැහැ. මොකද මෙහෙම කළා බැලුවොත් එයා දන්නවා ඇහැ රූපයට ගැටලා රූපය ඇහැට ගැටලා චක්කු විඤ්ඤාණ ඊට අනුගතව ඉපදලා මේ පේනවා. පේන සිද්ධියට මම කියලා කියනවා. තව යමක් දකිනකොට අර පෙවුණු දෙයි පෙවුණු දෙට හිතපුකම ඔක්කොම නැති වෙනවා. එතකොට ධම්ම කියන තැනක් විතරයි ඉතුරු වෙන්නේ. මම කියලා කෙනෙක් ඉන්නවා නැත්නම් පුද්ගලයෙක් ඉන්නවා එයාට පේන ඇහෙන දෙයක එයා ඉන්නවා කියන සිද්ධියක් ගන්න දෙපා. එයා කතාවක මෙයා කතාවක තමන්වත් අනුන්වත් මොකුත් නැහැ. ditthi sutta mutta විඤ්ඤාත කියන ටිකක් එක්ක ඒ ටික මනෝ විඤ්ඤාණයෙන් ගනුදෙනු කළා. ditthi sutta mutta විඤ්ඤාත ටිකේට අහුවෙන්න බෑ යාට. ඒකද එයා දන්නවා මොකද්ද? ඒ හේතු ටික නිරුද්ධ වෙනකොට ඒ ටිකද නිරුද්ධ වෙනවා. ඒ ditthi sutta mutta විඤ්ඤාත දාමිත්‍යයි. මොකද මේ පේන දේ තියෙනව නෙමෙයි. වෙන හේතු ටිකක් එනකොට ඒ පේන දේ නැති වෙනවා නම් එහෙනම් මේ පේන දේද මම නෙමෙයි. මම හෝ මගේ හෝ මගේ ආත්මෙ නෙමෙයි. නේද? එතකොට මෙතෙන්දී විශේෂයෙන්ම මට පොඩ්ඩක් මතක් කරන්න ඕන එකම තිබුණේ අන්ත අවශේෂ දේවල් වලට වඩා එක දෙයක් තමයි අපි හැමදාම අනන්ත ජාති සංසාරේ කෙලවරක් නැති මේ ගමන ආවේ මේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන සංසාර ගමනට අපි දක්කගෙන යන මේ තණ්හාව කියන එකම කෙලෙස් අයින් කරගන්න බැරි වෙච්ච හැබැයි හැමදාම තණ්හාව ඇති වෙලා තියෙන්නේ මොකද්ද අවිද්‍යාවගේ ගැස්මෙන් අවිද්‍යාවගේ වැස්ම තුලයි තණ්හාව ඇති වෙලා තියෙන්නේ අවිද්‍යාවගේ වැසම කියන්නේ මොකක්ද? මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දෙක නොදන්නා අවිද්‍යාව නිසා මේ ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නා අවිද්‍යාව නිසා අපි මේ රූපේ කියලා බලනවා. බලුවට පස්සේ අන්නේ රූපෙට තණ්හා උපාදාන වශයෙන් හැතිරෙනවා. අන්න එහෙමයි අපි කර්ම රැස් වෙලා තියෙන්නේ. අපි යම් වෙලාවකදී ස්කන්ධයන්ගේ උදේවැය බලන්න පුළුවන් වුණොත් ඒ කියන්නේ මට මේ මේ මේ හේතු ටික මේ විදිහට යෙදුණුකම නිසායි පෙනෙන්නේ. මේ හේතු ටික නැතිනොත් පෙනෙනකම නැති වෙනවා කියලා අපිට බලන්න පුළුවන් වුණා නම් අපි ඉගෙනගෙන තිබුණා නම් පෙනෙන දේක අපි ගනුදෙනු කරනවා කියන නුවණක් වෙනවා මිසක මේ රූපේ කියලා බලන්න වටපිටාවක් හම්බ වෙන්නේ. ඒ වුණොත් තණ්හා උපාදාන වශයෙන් හැසිරෙන්න අපිට නිමිති නැහැ. ඒ වුණොත් මේ සසර ගමන අවසන් කරන්න පුළුවන්. හොඳටම මතක තබා ගන්නට ඕනේ ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ. ඒ මාර්ගය තියෙන්නේ ලෝකෙන් එතර. ඒ කියන්නේ අපිට නියම විදිහට දුක නැති කරන මාවතක් හම්බ වුණා නම් මේ ලෝකෙ කිසිම කෙනෙකුට කිසිම කෙනෙකුට සාධාරණ නොවුණු තැනක් අපිට හම්බ වෙන්න ඕන ජීවත් වෙන්න. ඒකේ මම අදහස් කළේ ලෝකේ කෙනෙක් ජීවත් වෙනවා නම් එයා ජීවත් වෙන්න දන්නේ ඇහෙන් රූප බල බල කනෙන් ශබ්දාහ නාසයෙන් ගන්ධ සුවඳ ලබමින් කයෙන් දිවෙන් රස විඳින්මින් කයෙන් ස්පර්ශ ලබමින් සිතෙන් එක එක දේවල් හිතමින් විතරමයි. ඔච්චරමයි ඉන්න දන්නේ ලෝකයේ අය. මිනිස්යොත් එහෙමයි දෙවියොත් එහෙමයි ප්‍රඥොත් එහෙමයි. එහෙනම් සීක කියලා කියන්නේ ඉක්මන කෙනා කියන්නේ ලෝකෝත්තරයි. ලෝකයාගේ පැවැත්මෙන් විතරයි. ඒ ලෝකෙ කිසිම කෙනෙක් ලෝකයේ අය හැසිරෙන සීමාව තුළ එයා හැසිරෙන්නේ නැහැ. ලෝකයේ ඇහත් රූපියත් අතර කන ශබ්දයත් අතර නම් හැසිරෙන්නේ. ඒ පැවැත්ම ලෝකේ. එහෙනම් ඒ ලෝකෙ කිසිම කෙනෙක් හැසිරෙන්නේ නැති බිම පොළොවක් හම්බෙලා තියෙනුනේ මේ ශේක පුද්ගලයාට. ඒකට කියනවා ශේක භූමිය කියලා. ඒ ශේක භූමිය පුද්ගලයා ඉන්න තැන ලෝකෙ කිසි කෙනෙකුටවත් නැති වෙන්නත් ඕනේ. ශේක පුද්ගලයා ඉන්න තැන ඉන්න ලෝකෙ කෙනෙක් දන්නේ නැහැ. ලෝකය දන්න එකම දැනකවත් සේක පුද්ගලයා ඉන්නේ නැහැ. එතකොට අපි බලන්න ඕනේ මෙච්චර කාලයක් මේ බුද්ධ ශාසනය කියලා අහලා අපි බණ භාවනා කරුවා අපිට සේක ප්‍රතිපදාවක් තියනවාද සේක බිමක් තියනවාද කියලා. ඒ කියන්නේ ලෝකයා දන්නේ ඇහත් රූපියත් කනත් ශබ්දයත් නාසයත් ගන්ධයත් අතර හැසිරෙන්න නම් අපි අනිත් ඇහ අනිත්‍යයි රූපය අනිත්‍යයි කිය කියා හරි ඉන්නේ ඒ අතර නම් ඒවායිති ලෞකික ඥානවල වලට. එහේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හරි බැලුවා නම් ඒව ඔක්කොම අයිති ලෞකික ඥානවල වලට. ලෝකෝත්තර නුවණක් නම් ඒ ලෝකෙන් ඈතරයි කියේ මොකද? ඇහැයි රූපයයි කනයි ශබ්දයයි කියන ටිකෙන් ඈතර සිද්ධියක් වෙනවා. ඒවා ලෝකෙන ඒ ටිකෙන් ඈතර වෙච්ච පැවැත්මක් වෙනවා. ඒ ලෝකෙන් ඈතර පැවැත්මකට අපේ මනස අරගෙන යන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම දන්නා ක්‍රමය හරහායි. පංච උපාදානස්කන්ධයේ උදේවැය හරහායි. පංච උපාදානස්කන්ධයේ ඇතිවීම බලන් ගියාම ලෝකේ තියෙන හේතු ටික නිසා ditthi sutamuta විඤ්ඤාතය කියලා ලෝකේ කෙරවලකට ගේනවා අපිව. මේ පුරාණ කර්මයක හටගත්ත විපාකේ කෙරවලම තමයි මොකද්ද? පෙනෙනවා ඇහෙනවා කියන ටික. ඒක ලෝකේ කෙරවල. ලෝකේ හැබැයි. ඒක එක්කයි ගනුදෙනු කරන්නේ. කියන තැනට ආවහම ඉබේම අතහැරෙනවා. ලෝකේ කෙරවලට ආවහම ditthිසුතමුත විඤ්ඤාතවත් ජීවිතේ හෝ ආත්මය නෙමෙයි. හැබැයි එතෙන්ට ආපු කෙනාට ඒක අතහැරෙනවා. ඒ වෙන දෙයක් බලනකොට අර බලපු දේ අර හිතින් කින් කරපු දේ නිරුද්ධ වෙනවා. ඒක ශේක පුද්ගලයාටත් හිතන්න කියන්න කරන්න පුළුවන්. හිතන කියන කරනම කර්ම තමයි. හැබැයි කර්ම රැස් වෙන්නේ දැන් රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ සම්පූර්ණම ඇහැ රූප කන ශබ්ද පරිහරණය කරන්නේත් නැහැ පරිහරණය කරපු හුරුවකුත් නැහැ. ගෙවිලා. මේ හේතුඵල ධම ගැන හොඳට නුවණයි යතහ භූත ඥානෙ පිරිසිදුයි ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ පිහිටලා තියෙනවා. බලන්න ඕනේ මේ හේතු ටිකක් නිසා ඵලය හැම වෙලෙම ඵලයට නුවණ. ඒ කියන්නේ අතක හම්බ වෙන්නේ තේක. තේක හම්බ වෙනකොට නුවණ මේක හැදිලා තියෙන්නේ මේ වෑන් කියලා බලන්න පස්සේ. ඉස්සර තේ සීනේ තේකොල දැකලා මේ තේක හැදෙන්නේ කියන දැනගින්නේ මේ. දෙන්නේ තේක අතට නුවණ යාට මේ තේක හැදිලා තියෙන්නේ සීනි තේකුළු නුවතර වලින් නේ කියලා නුවණින් තමයි බලන්න වෙන්නේ. ඒක හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ රහතන් වහන්සේට ඉස්සෙල්ලා මේ ඇහැ රූප හම්බෙලා මෙහෙම බලනවා නෙමෙයි. හම්බෙන්නේ මොකද්ද? පෙනෙනකම. දික්ටි. මේ පෙනෙනකම හැදුනේ මෙහෙම නේද කියලා නුවණයි. හම්බ වෙන්නේ. තේක තියෙන කෙනාට නුවණයි හැදුනේ සීනි තේකුළු නුවතර ටික නිසයි කියලා හැබැයි ඒව හම්බ වෙන්නේ නැහැ වගේ. රහතන් වහන්සේ නමකට දකිනකොටම මතක් කරලා ගන්නව මතක් කරලා ගන්න දෙයක් නෑ එළඹ සිටිනවා මොකද Tamanට පෙනෙනවා පෙනෙනකම හැදිලා තියෙන්නේ මොකද්ද මේ විපාක නාම රූප දෙක නිසා ඈත් රූපයක් දෙක රූපය ඒ දෙන්න තියෙන තැනට චක්කු විඥානය ඉපදිලා ඒ චක්කු සම්පස්සේ නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික පාලන මේ නාම රූප දෙක නිසායි පේන්නේ මේ විපාක නාම රූප දෙකයි විඳින්නේ කියලා දන්නවා. එතකොට ඵලයට හේතු දන්නවා. ඒ පේන දෙයට හිතින් කියින් කිරිනුත් කරන්න පුළුවන් රහතන් වහන්සේට. ඒ හිතන කියන කරන දේවල් කර්මයි. ඒ වුණාට කර්ම රැස් වෙන්නේ නැහැ. කර්ම ලෝකයට හිතින් කියින් කිරින් කර්මයි කර්ම රැස් වෙනවා. අතන කර්මච්ඡය වෙනවා. ඇයි? වෙන දෙයක් බලනකොටම ඉස්සෙල්ලා බලපු දෙයට මොකද වෙන්නේ? බලපු දේ නිරුද්ධ වෙනවා නම් බලපු දෙයට හිතන කියන කරන දෙයට මොකද වෙන්නේ? ඒකත් නිරුද්ධ වෙනවා. අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩියට වැටෙන මූණ ඡායාව දිහා බලාගෙන මොනතරම් දේවල් හිතුවත් කිව්වත් කෙරුවත් අපි අහකට යනකොටම කණ්ණාඩියට වැටෙන ඡායාව නැති වෙනවා. එතකොට හිතපු කීප කරපු දේත් මොකද වෙන්නේ? නැති වෙනවා. අපි මොනහට හරි දෙයකට අනේ මේ ගෙදරන් හරි ෂෝක් ලස්සනයි කීයක් ගියක්ද නැහැ හදන්න කියලා හිතුවා කිව්වා කෙරුවා. පැත්තකට ගියාට පස්සේ අන්න අතන ගේ තියෙන්නේ කියලා තේරෙනකොට මොකද වෙන්නේ? හිතපු කියපු කරපු දෙයක් තියෙනවා. කර්ම රැස් වෙන්නේ එහෙම. හොඳට මතක තබා ගන්න හැම වෙලාවෙම කර්ම රැස් වෙන්නේ අපිට. කර්ම රැස් වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම බලාගන්න. යස්මින් සමේ කාමවචර කුසල චිත්තං uppannෝ hoti සෝමනසාගත ඥාන සම්පයුක්ත සංකාරිකං වා සසංකාරිකං වා රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යව්වා පනාරබ්බ. බණ්ඩ කර්ම රැස්ලා තියෙන කොහොමද කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ නෙමෙයි. අද අපි මේ පේන්නේ රූපේ කියලා මේ ඇහෙන්නේ ශබ්දේ කියලා මේ ඇහෙන්නේ ගන්ධේ කියලා ඉන්නවා කියන්නේ මොකද්ද? මේ කර්ම භව පැත්ත. ওই පැත්තේ ඉඳලා තමයි තණ්හාව වැඩෙන්නේ. ওই කර්ම නිමිත්ත පිටලා තමයි මේ දරුවා කියලා නැත්නම් මේ රූපේ කියලා බැලුවාම ඒ රූපේ තමයි මගේ දරුවා. මගේ ප්‍රියමනාප එකම කෙනා බවට පත් කරගන්න පුළුවන්. මේ රූපේ කියලා ඉස්සෙල්ලා බලන්නේ. ඒ රූපේ තමයි ඊට පස්සේ අපිට දාලා යන්න බැරි වටිනා වස්තුවක් වෙන්නේ. අපිට රූපේ කියලා නිමිත්තක් හම්බුනේ නැත්තම් දාලා යන්න බැරි වටිනා වස්තුවක් නිර්මාණය වෙන්නේ. අපිට රූපය කියලා එකක් හම්බ වෙන්නේ මෙන්න මේ ස්කන්ධයේ උදේ ඇතිවීම නැතිවීම නොදකිනකොට. ස්කන්ධයේ ඇතිවීම නැතිවීම දැක්කොත් ඇහැ රූපෙට රූපය ඇහැට ගැටලා කියලා මේ හේතු ටික නිසා ඵලයක් හටගන්නවා කියලා දැක්කොත් ඵලය තුල හේතු හම්බ වෙන්නේ නැහැ. එතකොට අපිට රූප හම්බ වෙන්නේ. ඒක හැම වෙලෙම අවිද්‍යා කර්ම තණ්හා උපාදාන භව කියන තැනකින් තමයි කර්ම භවය තියෙන්නේ. කර්ම භවය තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් නම් මෙන්න මේ කියපු කාරණා ටික මම කිව්වේ ගැඹුරු ඉසියුම් තේරුම් ගන්නේ මේ කෙරවලක් නැති දුක් සාගර සසර මේ ජීවිතේම නිමා කරගන්න පුළුවන්. මොකක්ද වෙන්න මුකුත්ම නෙමෙයි. පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම දෙක දකින්න. පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම දකිනවා කියනකොට අපි දකින්නේ අපිව. ඒ කිව්වේ වෙනදා අපි හිතපු මට්ටමට වඩා ටික ටික හරි සිහි කර කර සිහි කර කර මේ ඇත්ත පෙන්වන්න පුළුවන් නම් මේ අවිද්‍යාව තණ්හාව කියන කෙලෙස් ටික ටික ගෙවෙනවා. ඒ කියන්නේ වෙනදට අපි මෙහෙම බලනකොට දැන් අපි ගන්නේ රූප දිහා බලන්නම විතර නෙනේ. රූප බලන්න. මෙහෙම රූප කියලා බලනකොට නෑ නෑ රූප රූප කියලා නෑ නෑ මට පෙනෙන කමත් එක්කනේ මම ගනුදෙනු කරන්නේ. සංගල මතක් කරලා ගන්නවා. එතකොට පෙනෙන කම ඇති උනේ මෙහෙම නේද කියලා දෙවුනුට පෙන්නනවා. කොහොම තමයි ගන්න වෙන්නේ. අන්න වාහන සද්දයක් කියලා නෑ නෑ. ඒ වාහන සද්දයක් නෙමෙයි මට ඇහුණා. ඇහුණ එකට වාහන සද්ද කිව්වා. ඊට පස්සේ දෙවුනුට බලනවා මට ඇහුණ කම උනේ කොහොමද කියලා. කොහොම තමයි අපිට ගොඩ යන්න වෙන්නේ. පරණ පුරුද්දට දකිනකොටම ලස්සන මල් ටිකක් නේ කියලා ඔහොම තමයි බලන්නේ. බලනත් එක්කම. නෑ නෑ නෑ. ලස්සන මල් ටිකක් නෙවෙයි මට පෙනෙන දෙයට ලස්සන මල් ටිකක් කිව්වා. ඇත්තටම මට පේන දෙයට මම මේ ලස්සන මල් ටිකක් කිව්වා. ඒ මට පේන දෙයට ලස්සන මල් ටිකක් කිව්ව මට පේන දේ ඇති උනේ කොහොමද කියලා ටක් ගාලා පෙන්නම එතකොට මෙහෙම තමයි උනේ. ඔන්න ওই විදිහට ටික ටික ටික ටික හරි බැලුවොත් හොඳට බලන්ද ditthi sutta muta විඤ්ඤාත කියන ටිකට හිත තැබුවාම මේ රූපේ කියලා රූපයක් හම්බ වෙන්නේ ඒ රූපේ විඳින්න පුළුවන් කමක් හම්බ වෙන්නේ රූපේ හඳුනන්න පුළුවන් පැවැත්මක් නැහැ. රූපෙට හිතනවා කියන එකක් නැහැ. විඥාණයට උපයක් නැහැ. චිතියක් නැහැ. අනේ සිතට ගති ආගති නැහැ. වැඩි නෙමෙයි මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතයේදීම මෙහෙම දකින කෙනාට කොහේ හරි ගිහිල්ලා බලලා ආපහු එනකොට මන් දැකපු කෙනා හෝදී අන්න අතනයි තියන්නේ කියලා නිමිති හිටින්නේ ආකාශ කුරුල්ලන්ගේ පාසතහන් නැහැ වගේ රහතන් වහන්සේලාගේ අඩිසලකුණු නැහැ මේ රටේ ලෝකේ ඕන තැනක ගිහිල්ලා ආවත් රහතන් වහන්සේලාගේ මනස නිවනට හැරලා නිවනට නැමිලා නිවනට බරව පවතිනවා මිසක අපි වගේ අන්න අතන මෙහෙම කෙනෙක් හිටියා මෙහෙම දෙයක් තියෙනවා කියලා ඔහොම නිමිති නෑ. ඒ මනස. අපිට තමයි සංස්කාර රැස් වෙන්නේ. අපි දකින දකින දේ එකතු වෙනවා. දකින දකින දේ එකතු වෙනවා අපිට. කවදාවත් දැන් අපේ මනසෙ මුකුත් නිමිති නැහැ. කවදාවත් නොදන්න නොදැක්ක තැනකට ගිහිල්ලා එහෙම මෙහෙම බලලා විතරයි එන්න එන්න ඕනේ. අන්න අතන මෙහෙම දෙයක් තියෙනවා. එතෙන්ට යන අඩිපාරක් තියෙනවා අපිට. මෙන්න මෙහෙම යන්නේ කියලා. හ්ම්. ඔහොම ඔහොම ඔහොම ඔහොම ඇහැ දහ පොලකට 20 පොලකට අරගෙන ගියොත් හොඳට නිමිති ටිකක් තියෙයි. කර්ම රැස් වෙනවා. විඥානේ පිහිටනවා කියන එක. රහතන් වහන්සේලා කියන්නේ එහෙම පැවැත්මක් වෙන්නේ ඇයි වෙනස වෙන මොකුත් නෙමෙයි. අපි එතන තියෙන දේ දැක්කේ ඒ හින්දා අපව වෙනකොට දැකපු දේ එතන තියෙනවා. රහතන් වහන්සේලා තියෙන දේ දකින්නේ උපදවාගෙනයි දකින්නේ. අපි කියමු අපි නම් කරන්නේ අනුරාධපුරේ මහසෑය තියෙනවා. අපි ගියාම ඔන්න මහසෑය බැලුවා වැන්දා. දැන් ආපහු ආවහම දැන් මහසෑය එතන තියෙනවා. දැන් අපි මෙහාට ඇවිල්ලා හින්දා ඇහැ නැති හින්දා දැන් පේන්නේ නැහැ. ආපහු ගින් බැලුවේ හැකි. කියන තැනකින් තමයි ඉන්නේ අපි. නේ? නමුත් රහතන් වහන්සේ නමක් කුද්ධිල්ල බැඳ කොහොම වෙයිද? දැන් අපි ওই තියෙන චෛත්‍ය බැඳපු හින්දා චෛත්‍ය අපිට ඉතුරු වෙලා තියෙනවා. ඒ හින්දා අපි පින් කළාම වන්දනා කළාම ඒක අපිට කර්ම වෙනවා. කර්ම රැස් වෙලා. මොකද එහෙම දෙයක් තියෙනවා. ඒක ඇත්තයි. ඒ හින්දා සිතින් කියින් කිරීමුත් ඇත්තයි අපිට. මරණාසන්න මොහොතේ මහසෑය සිහි වෙනකොට තියෙන මහසෑය සිහි වෙනකොට ඒකට මේ විදිහට මම වැන්දේ කියන gati ටික මේ පැත්තේ හැදෙනවා. මේ විදිහට gatiයට මනුව චුතිය යනවා. එතකොට ප්‍රතිසන්ත. නමුත් රහතන් වහන්සේ නමක් කුත් මහසෑය ගාවට ගිහලා වඳින්. ඒ කර්ම රැස් වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ එහෙමයි. ස්කන්ධයන්ගේ උදේ වේදන්න නුවණ තියෙනවා එතන. බලන්නවත් ඕනේ මොකද රහතන් වහන්සේ දන්නවා. එතන මහා සෑය කියලා ලෝකයා කියන රූපේ තියෙන තැනට මේ ඇහැ අරගෙන ගියාම ඇහැ ඒ රූපේ ගැටලා රූපේ ඇහැට ගැටිලා ඊට අනුගතව චක්කු විඥානේ ඉපදිලා ඒ ස්පර්ශ නිසා වේදන අරමුණ විදිලා හඳුනනවා ඒ නාම රූප දෙක නිසා පේනවා දැන් පේන කමක් හදා ගන්නවා අපි. ඒ මහසෑය කියලා පේන එකට දැන් හිතනවා අනේ මේ භාග්‍යතුන් වහන්සේගේ ද්‍රෝණය කොහොම ධාතුන් වහන්සේලා තියෙන මහසෑය නේද කියලා හිතින් කින් කින් කරනවා. ආපහු වෙනකොට ඇහැ රූපය දෙක වෙන වෙනකොටම චක්කු විඥාන නිරුද්ධ වෙනවා. ස්පර්ශ නිරුද්ධ වෙනකොටම පෙනෙන දේ නිරුද්ධ වෙනවා. දැන් දැකපු දේ ඉතුරු නැතුවම නිරුද්ධයි. දැකපු දේ සිහි කළ හැකි. සිහි කරනකොට රහතන් වහන්සේට වෙන්නේ මොකද්ද? කලින් දැකපු අත්දැකීම සිහි වෙනවා වෙනවා. තියෙන දේ සිහි වෙනවා නෙමෙයි කලින් දැකපු අත්දැකීම සිහි වෙනවා. ඔගොල්ලෝ දවල් කාපු එක සිහි කරන්න පුළුවන් නේ. පුළුවන්. ඒ සිහි වෙන්නේ ඒ දවල් කෑම කනකොට දැකපු අත්දැකීම සිහි වෙනවද තියෙන එක සිහි වෙනවද? දැකපු අත්දැකීම සිහි වෙනවා නේ. තියෙන එක තියෙන්නේ එහෙම එකක් නැහැ ඒ වගේමයි. එහෙනම් රහතන් වහන්සේට සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට දැකපු අද්දෙක කලින් දැකපු අද්දෙකේම සිහි වෙනවා මිසක සිහි වෙනකොට තියෙන එක සිහි වෙනවා කියලා එහෙම මෝඩකමක් නෑ. දැන් ඕගොල්ලෝ ගෙවල් සිහි කරනකොට ගෙවල් සිහි කරනවා කියලා ඔය දැන් ගෙදර තියෙන ගෙදර සිහි කරුවද? කලින් දැකපු අද්දෙකෙන් සිහි කරගන්නේ. නමුත් අපි රැවටෙනවා තියෙන අය තියෙන ගෙදර ඉන්න අය සිහි කරගන්නවා කියලා. නේ. එතකොට ඉතින් ඔන්න ඔය මෙන්න මේ ඇත්ත අපිට දකින්න පුළුවන් නම් සම්දිත්තික යකාලිකයි කියලා කියන්නේ කල් නොයවා විපාක දෙනවා මෙලෝදීන් විපාක දෙනවා කියන තැනකට එනවා ඒ කියන්නේ අපිට මේ ධර්මයේ තියෙන තැනකට යන්න ඒ තරම් දුරකට යන්න ඕනේ නැහැ හැබැයි බොහොම සියුම් ඒ වගේම ලොකු කැපකිරීමක් කරන්න වෙනවා එයාට ඇයි මේ ජීවිතේ විතරක් නෙමෙයි අනන්ත ಜಾති සංසාරෙම හුරුව තියෙන්නේ මොකක්ද මේම ඇහැ බලන්න බලනකොටම රූපේ කියලා පරිහරණය කරපු හුරුව තියෙනවා ඉතින් රූපේ කියලා මෙහෙම පළඟටිය වගේ මෙහාට පයින් නැතුව මට පේනවා පෙනෙන දේ ඇති උනේ මෙහෙමයි. ඒ පෙනෙන දේ එකයි ගනුදෙනු කරන්නේ කියන ටික දකින්න හොඳ සිහියක් තියෙන්නට ඕන. ඊට පස්සේ දැන් මේ වගේ දර්ශනයක් කියලා දුන්නාම ඒක බෑනේ. ඒක අමාරු ගහගෙන යන රූපමයි පේන්නේ. ශබ්දමයි ඇහෙන්නේ. ඒ හින්දා එයා මේ පෙන්වපු ඇත්ත දකින්න උපකාර පිණිස නීවරණ ධර්ම දුරු කරගන්න හිත සමාධි කරගන්නවා. මේ ditthi sutta mutta විඤ්ඤාතය කියන ටිකේ පිටලා හිතින්ද බෑ මොකද? දකින්නකොටම රූපය කියලා වැටලා ඉවරයි. ඇහෙනකොටම සද්දේ කියලා ගහගෙනත් දෙල්ලා ඉවරයි. ඒ මොකද මේ නීවරණ සහගත මනසෙන්සයි කියලා දකිනවා. එහෙනම් මේ දැනගත්තු දර්ශනෙට උපකාර පිණිස මොකද කරන්නේ? යා වායාම සති සමාධි උත්සාහයෙන් හොඳට සති සතර සතිපට්ඨානෙ පිටලා හිත සමාධි කරනවා. එහෙම නැත්නම් කුමන හෝ බුදු ගුණ සුභේ මරණේ මෛත්‍රිය වගේ කමඨානකින් හිත වඩමින් නීවරණ ධර්ම අඩු කරගන්න හදනවා. ඒ නීවරණ අඩු මනසකට මේ දර්ශනේ සිහි කරන්න විතරයි ඕනේ ටක් ගාලා පේනවා. ඒ කියන්නේ මට පෙනෙන දේත් එක්කයි ගනුදෙනු කරන්නේ මට ඇහෙන දේත් එක්කයි ගනුදෙනු කරන්නේ කියන එක තේරෙනවා. ඒ නීවරණ ධර්ම දුරු කරගන්න උපකාර පිණිස කය වචන දෙක සංවර කරගන්නවා සීලයට පිටනවා. මේ නීවරණ චිත්තයෙන් ගෙවුණු දවසට මේ දර්ශනය කියන එකේ පිහිටලා මෙදිනවා අපි. ඒ කියන්නේ නීවරණ සහගත මනස අතහැරුණාම අපි කිව්වොත් සද්දේ කියනක කනගාවටම ඇවිල්ලා වැදුන වැදෙනකම තේරුණොත් අපි බහැරට අත දානවද? යන්නේම නැහනේ. නීවරණ චිත්ත මේම හිතන්ද හිතන්ද හිතන්ද හිතන්ද සමාධියතේ දර්ශනට උදව් වෙනකොට අපිට ඇහෙන දේක ගනුදෙනු කරනවා කියලා බලන්න බලන්න අර පැත්ත නැමෙනකම අඩු වෙනවා. ටික ටික ටික ටික ටික ටික ඒ පැත්තට නැමෙනකම අඩු වෙනවා කියන්නේ නීවරණ ධර්ම දුරු වෙනවා. එතකොට ඇත්තටම ඇහෙන දේටයි ගනුදෙනු කරන්නේ කියන එක දැනෙන දවසට එනවා. පෙනෙනවා කියන තැනට එනවා. එදාට බහැර සද්දේ කියලා යන්න එහෙම ඒව නැහැ. එහෙම බොරුවක්ම නැහැ. මේ මේ මේක දැන් ඇත්තටම වෙන සිද්ධිය මේ. ඒ කියන්නේ අපිට ඇහෙන දේ එක්ක ගනුදෙනු කරන්නේ. අපි කාලයක් සද්දේ සද්දේ සද්දේ කියලා එහාට හිත නමලා නමලා නමලා දැන් නීවරණ චිත්තෙන් අපිව ගාගෙන ගිල්ල මේ තියෙන්නේ. මේ දර්ශනයෙන් බලබල බලබල හුඟ කරනකොට මේ ඇත්ත පේන තැන දක්වා එනවා. නීවරණ ධර්ම අඩු වෙනකොට. ඒ කියන්නේ මේ මටයි පේන්නේ කියන එක තේරුනොත් ඔයගොල්ලෝ රූපේ කියලා දානවද මෙහාට? හිත සමාධි වෙනකොට පේනවා මේ සිද්ධිය. අදයි අදයි ඕගොල්ලන්ට මේ නීවරණ චිත්තයටයි රූපේ කියලා පෙනෙන ගතිය තියෙන්නේ. නමුත් ඇත්තටම Tamanට පේන්නේ කියන එක පෙනෙන දවසක් යනවා. රහතන් වහන්සේ කියන්නේ ඔන්න ඔය පෙනෙන එක තුල ජීවත් වෙන්නේ. එතකොට විනයකක් නැහැ. ආයේ මේ බාහිර රූපයකට ගිහිල්ලා රූපයක් විඳිනවා කියලා එහෙම එකක මේ මේ අනුසේවක් නෑ රහතන් වහන්සේ නමකට. තමන්ට නාසයට ගැටුණු ගන්ධයයි විඳේ කියලා පෙනෙනවනම් බහැර ගන්ධයක් කියන තැනකට හිතපත් වෙන්නේ නෑනේ. කෙලෙසියක් නෙමෙයි. මේ මේ මේ මේ නුවණක් නෙමෙයි. ඒ ස්කන්ධයන්ගේ හට ගැනීම පේනවා ඒ විදිහට. තත්වාකාරයෙන්ම. අද මේ නීවරණ චිත්තය නිසානේ පේන්නේ නැත්තේ. දැන් මෙතෙන්ට දැනෙන අපිට ඇහෙන දේ විඳින්නේ කියන එක නුවණක් මත නෙමෙයි. එහෙම සිද්ධියක් තියෙනවා මේකේ. දැන් මේ සිද්ධිය පේන්නේ අපි මේ මේ කෙලෙසියකින් වැහිලා හින්දා. අන්නේ සිද්ධිය පේන තැනට මනස ගත්ත දවසට තමයි මත් එකට යුක්තක් නැහැ කියලා යුක්ත කළා කියන්නේ. යථාභූත ඥානය කියන්නේ. එතෙන්ට එන්න පුළුවන් අපිට. හැබැයි ඒකට එන්න නම් අපි සීලයක පිළිතුර සමතකමතනක හිත වඩ වඩ බාහිර පැත්තට හිත නැමෙන්නේ නැතුව මේ විදිහට හුරු කරන්න වෙනවා. ඒකයි ශේක කියලා කිව්වේ. හුරු වෙලා ඉවරයි. ඒ කියන්නේ ඒ ඇත්තේ පිළිතුර හිතන තැනක් වෙනවා මනස. එදාට හුරු කළා ඉවරයි. හුරු කරන්න දෙයක් නැහැ. රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ තමන්ගේ ජීවිතයෙන් ඔබට යමක් විඳලා නැහැ. ඒ කියන්නේ අපි අපිව විතරයි විඳලා තියෙන්නේ. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණින් ලෝකයක් ලෝකයේ ඇතිවීමක් නැතිවීමක් නැති කරන මගක් බඹයක් පවන ශරීරයෙන් පවන කියන. එතකොට මුළු ලෝකෙම Taman තුලයි. ඒ කියන්නේ හැමෝම පෙනෙන, ඇහෙන, දැනෙන දේ එකයි ගනුදෙනු කරලා තියෙන්නේ. ලෝකයට මට බැහැර තියෙන දේ පෙනෙනවා ඒක එකන දෙනු කරන්නේ කියලා අමතර කෙලෙසයක් එකතු වෙලා ඒක එකන දෙනු කරද්ද ඒක දුර වෙන්න තමයි මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන්නේ ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට නෑ පෙනෙනකම ඇති වෙන්නේ මෙහෙමයි කියන උත්තරය ගෙනත් දෙනවා එහෙනම් එහෙම වෙන්නේ එක එකයි ගණ දෙනු කරන්නේ ලෝකයේ පෙනෙන දේ එක තමයි ගණ දෙනු කරන්නේ මොකද්ද පොළවේ තියෙන දේ පේනවා ඒක එකයි මං ගණ දෙනු කරන්නේ කියන තැනකින් තමයි ලෝකේ ඉන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මෙන්න මෙහෙම බලපල්ල හේතුඵල දහම. බැලුවාම මට පෙනෙන දෙයටයි මම ගන්න දෙනු කරලා තියෙන්නේ. <laughs> නිසක පොළවේ තියෙන දෙයකට නෙමෙයි. අර මං කිය ඉස්සෙල්ලා ලෝකයා දකින්නේ බහැර තියෙන මහසෑය අපි ගිහිල්ලා බැලුවා විව තියෙන සෑය තමයි වින්දේ. පැත්තකට එනකොට සෑය එතන තියෙනවා ආයෙ ගිහිල්ලා විඳින්න පුළුවන්. මේකෙන් කරන්නේ එහෙම නෙමෙයි. ලෝකේ හදලා ගන්නවා. ඇහැයි රූපයයි චක්කු විඥානය ওই ටික නිසා මට පෙනෙන කමක් හැදෙනවා. පෙනෙන දෙයටයි මම මහසෑය කියලා කියන්නේ. විව තියෙන දෙයකට නෙමෙයි. මේ ලෝකයේ මොකද්ද? පටිච්ච සමුප්පන්නයි. ප්‍රත්‍යයෙන් හටගත් එකක්. අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ. ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙන එක. අපි මෙහෙම කිව්වොත් අර සීනි ටිකකුයි උණු වතුර ටිකකුයි තේ කොළයි ඔක්කොම දාලා තේ එකක් හම්බ වෙනකොට ඔන්න දැන් අපි තේ එක නම් දන්නවා හේතු ප්‍රත්‍යය කියලා නේ පටිච්චසමුප්පන්නයි සීනි තේ උණු වතුර තේ එක නොවන හේතු ටිකක් එකතු වෙලා තේ කැහැරිලා තියෙනවා හොඳයි ඔය හේතු ටික ඔක්කොම දාලා හම්බ වෙන තේ එක. දැන් අපි දන්නේ මේ තේකට අපි නම් කළොත් මුළු තේකටම අපි නම් කළොත් තේකොළ කියලා. එකක් නම් කළු දැන් ওই තේකොළ එකේ ඇතිවීම නැතිවීම අපිට බලන්න පුළුවන්. ඒකේ අනිත්‍ය බලන්න පුළුවන්. බලන්න ක්‍රමයක් හම්බ වෙනවා. කවදාවත් නැහැ. ඒකයි ලෝකයට පේන රූපය අනිත්‍ය බලා ගන්න බෑ. අර සීනිතේ කුළු මොතුර දාලා ඔක්කොම හම්බෙන තේක වගේ ඇහැයි රූපයයි චක්කු විඥානයයි ඔක්කොම යෙදිලා වැයලා පෙනෙන එක දානවා රූපේ කියලා එකකට. දැන් මේ රූපේ අනිත්‍ය කියලා බලා ගන්න ක්‍රමයක් නැහැ. කොහොමද රූපය අනිත්‍ය බලන්නේ? එයාට රූපේකින් බලන්න පුළුවන් පැත්තකට ගියාම තියෙනවා ආපහු තියෙන එක බලන්න යනවා අනිත්‍ය බලන්න පුළුවන් ඉතින් කවදා හරි තමන් නරුණොත් හෝ රූපේ සම්පූර්ණ නැති වෙලා ගිය දවසට තමයි කියන තැනක. ඊට මෙහා අව తాවකාලිකව අනිත්‍ය බලන්න බෑ. එක්ෂණිකව අනිත්‍යත් පේන්නේ නැහැ ලෝකෙට. අන්න ඒ වගේ සිද්ධියක් තමයි අපිට වෙලා තියෙන. කියන්නේ අපිට තේරෙන්නේ අපි ඉන්න වරද අර සීනි තේකුළු උණු වතුර ඔක්කොම හැදිලා එන තේක සීනි වලට අයිති, තේකොළ වලට අයිති, උණු වතුර වලට අයිති කියලා එකකට දැම්මොත් මොනතරම් වැරදිද? මාර්ගා පැත්තෙන් කියන්නේ අඹයි, peerයි, ගස් ලැබුයි ඔක්කොම බ්ලෙන්ඩ් කරලා යම් අපි විඳිනකොට ඒ රසය මේ කාවේ ගස් ලැබෝලින් කියලා එකකට දැම්මොත් හරිද කියලා? ඒ වගේ සිද්ධියක් තමයි අපි මේ කරන්නේ. ඇහැයි රූපයයි චක්කු විඥානයයි ඔක්කොම ටික නිසා දැන් අපිට ඇහැ නැතුව වස්තුවක් පේනවද? රූපය නැතුව පේනවද? චක්කු විඥානේ නැතුව පේනවද? එහෙනම් පේනවා කියන සිද්ධිය ඇති වෙන්න ඇහැ ඕනේ, රූපය ඕනේ, චක්කු විඥානේ ඕනේ. ওই ටික නිසාම පෙනෙනකොට අපි පේන්නේ රූපය කියලා එකකට විතරක් නෙදාන්නේ. අර ගස් ලැබූ යබයි මේ කොන් ටික එකතු වෙලා ආදපු රසය එක පළතුරකට දානවා වගේ එකක් නේ කරන්නේ. එහෙම රූපය කියලා අහු වෙනකොට තමයි ඒ රූපේ තමයි විඳින්න පුළුවන්. ඒ රූපයට තමයි හඳුනන්නේ. ඒ රූපයට තමයි හිතන්නේ. ඒ රූප වේදනා සංඥා සංකාර තමයි විඥාන ටිකයක් වෙන්නේ. නැතු යථාභූත ස්වභාවයේ විඥාන ටිකයක් වෙන්න අපිට අහු වෙලත් නැහැ. මේ ටිකට තමයි සාසව උපාදානීය කියලා කියන්නේ. ඒකයි මේ රූපේට මායя වේදනාව මායя සංඥාව මායя සංකාරය මායя විඥානය මායя කියලා කියන්නේ. ඔය පැවැත්ම තුල හම්බෙන රූපයක් වේදනාව සංඥාව සංකාරය විඥානයත් ජරා මරණයට ගහගෙන යන කර්ම කෙලෙස් ඇති වෙන විදිහටමයි තියෙන්නේ. මේ ආර්ය ශ්‍රාංග මාර්ගේ නැත්තම් ඇත්ත ඇති හැටි දකින්නවා කියන එකම එක තොටුපළ විතරයි බේරලා යන්න තියෙන්නේ අපිට. ඇහැයි රූපේ අතරට ගියත් ජරා මරණ කනයි ශබ්දය අතරට ගියත් ජරා මරණ මේ දොළොස් ආයතන අතර ඕනම තරක ජරා මරණ. බේරලා යන්න ඉන්දිකට්ටු තුඩක තරම්ව සිදුරක් නැහැ. එකම එක තැනයි තියෙන්නේ. මෙන්න මේ සම්මා දිට්ඨිය කියලා පෙන්නපු ස්කන්ධයන්ගේ උදේ වේ දන්නා නුවණ විතර. ඔතන විතරයි දේරෙන්න පුළුවන් එකම තැන. එතන අතහැරුණොත් අපිට ගොඩ යන්න තැනක් ඇත්තෙම නැහැ. ඒ හරහා ගේනවා මොකද්ද දිට්ඨි සුත මුත විඤ්ඤාතය කියන පැවැත්මකට ඒකද අනිත්‍ය නොවෙනවා කියන තැනකින් නෙමෙයි. ඒකද අනිත්‍ය වෙනවා. මොකද ඒකේ අනිත්‍ය පේනවා එතෙන්ට ආවහම. මොකද එන්නේ ස්කන්ධයන්ගේ උදේවැය හරහානේ. ස්කන්ධයන්ගේ උදේවේ නොදන්නා මනසකින් දික්ති සුතමුත විඤ්ඤාතා හෝනක් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ අපි කියමු මෙයා රූපේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ටිකක් ගන්නෙත් නැහැ. එහෙම අල්ලන්නේ මේ රූපේ කියලා. සමස්තයක්ම පේන දේ හොඳයි කියලා හිතුවොත් ප්‍රශ්නය විසඳිලා නැහැ. ඒ හින්දා මේ ස්කන්ධෙගේ උදේවැය හරහාම එන්න ඕනේ. එතකොට තමයි මේ ඵලයක් ඵලයේ එකයි ගනුදෙනු කරන්නේ කිව්වම හේතු ටික අවුෙන්නේ නැත්තේ. ඉතින් මේ එතන ටිකක් බොහොම සුවිශේෂී. ඉතින් මෙන්න මේ වගේ ටිකක් තමයි තියෙන්නේ. අද මම කියපු ටික නොතේරුණත් ඔබතුමාට තේරුණා නේද? මේ ගොල්ලන්ට කියලා දුන්නොත් ඇත්තටම මේ දුක්ඛහගත සසර අපිට ගමන නිමා කරගන්න පුළුවන්. මේ ටික අවස්ථාව අතහැර ගන්න එපා මේක එච්චරට වටිනවා මේ ටික අහගන්න කියලා දෙන්න කෙනෙක් නැතුව අහගන්න නැතුව අපි මේ දීර්ඝ සංසාර ගමන එනකොට මව් වෙනුවෙන් අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි පියා වෙනුවෙන් අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්නන ඉතින් එච්චර සසර ගමනක් ඇවිල්ලා තියෙනවා ඉතින් අද දවසේ හැරි මේ සසර ගමන නිමා කරගන්න හැමදෙනාම මේ උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. අපිත් ඉන්නවා. ඉතින් අපේ මහත්ලත් ඉන්නවා ඉදිරියේදී. තව එක එක පర్యాయයන් වලින් අපි කතා කරනකොට මේ ධර්මයෙන් නිකම් පුරු කරගන්න පුළුවන්. සමහර විට අර මෙහෙම එකක් තියෙනවා ධර්මයක අර්ථයක් මතුවෙන්නේ ඒකේ ප්‍රතිලාභයන් ලබා ගන්න තියෙන හේතු සම්පත් තියෙන අය පහළ වුණාමයි. ඉතින් ඔක්කොම ඕගොල්ලන්ට නිවන් දකින්න හේතු සම්පත් ඇති නේ. ඉතින් ඒ හින්දා වෙන්න පුළුවන් අපි උත්සාහවත් වෙමු. හැබැයි ඉතින් මෙහෙමයි බුදුරජාණන් වහන්සේත් මම සාරාංශකයේ කල්පලක්ෂය පෙරම් පුරම මම බුද්ධත්වයටපත් වෙනවාමයි. නියති වුණත් අරගෙන තියෙන කියලා මාලිගාවේ හිටියනම් බුද්ධත්වයටපත් වෙන්නේ නැහැ නේද? ඒත් ඉතින් අප්‍රමාදීය වීරිය කළාම වීරියවන්ත පුද්ගලයෙකුට යම්සේ වෙයිද එසේ මට වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද පෙන්වුවා මහදන සිතානන්ගේ කතාවෙන් වගේ මහදන සිතානෝ ප්‍රථම වයසේදී මහණුනාන රහතන් වහන්සේ නමක් වෙනවා කියලා. වෙළඳාමි යෙදුනා නම් නගරේ පල්ලෙවෙනි සිටුවරය වෙනවා කිව්වා. මධ්‍යම වයසේදී යෙදුනා නම් අනාගාමී වෙනවා කිව්වා. කර්මාන්තයේ යෙදුනා නම් දෙවන සිටුවරය වෙනවා කිව්වා. අන්තිම කාලේ හරි ධහමක යෙදුනා නම් සෝවාන් ඵලයටත්පත් වෙනවා තුන්වෙනි සිටුවරයක් වෙනවා කිව්වා ධර්මයකටත් මෙලෝ සම්පත් කියන දෙකෙන් එකටවත් උත්සාහය අතහැරපු නිසා අන්තිමට මෙලෝ සිටු තනතිරුනොත් ඒ මාර්ගඵලක් කියන එකක්වත් නැතුව හිඟා කඳුනාන්නේ අහලා තියෙනවද මහදැන්සිටයන් කතාවේ ඒක අපිට හොඳ කතාවක් කියන මොකද්ද මොන තරම් හේතු සම්පත් තිබුණත් අපි ඒ ශේත්‍රයේ යෙදුනේ නැත්තම් වෙන්නේ කියන ඒ හින්දා අපි ධර්මයේ යෙදී යුතුමයි කියන කාරණාවකුත් වෙනවා. ඉතින් ඒ නිසා හැමදෙනාම උත්සාහවත් වෙන්න මේ ජීවිතයේදී මේ දුක්ඛාගත සසරෙන් එතර වෙනවා. මේ මායාවේ බිම කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ මහන්නේ ත්‍රියෝ මනරම්ම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන හතර පෙන්වලා තියෙන්නේ මොකද්ද? මාර්යාගේ බිම හැටියට. අර කැටකුරුල්ලගේ උපමාවෙන් පෙන්නනවා මහණෙනි මේ මාර්යාගේ බිමට යන්න එපා පියා සතු ඉඩමේ වාසය කරන්න කියලා. <clears throat> බුදුරජාණන්සේ සතර සතිපට්ඨානය පෙන්වන පියා සතු ඉඩම කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් කෙරෙහි අනුකම්පා කරන ශ්‍රාවකයන් කෙරෙහි හිතේසි වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් විසින් යමක් කටයුතු නම් ඒ සියල්ලක්ම අප වෙනුවෙන් කළා තියෙනවා. ඉතින් අපි ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වපු ධර්ම මාර්ගයේ ගිහිල්ලා සසර දුක නිවා ගන්නට අනිත් අයගේ පැස් දෙක පාදලා දෙන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් අද මේ දහම් කතාව මේ පින්වතුන්ට ඒ සඳහා උපකාරයක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. අද නොතේරුණු තැන්වත් අපි පස්සේ හිමින්නේ වෙනවා ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සම්පදං